සාකච්ඡාන අහන්න. මුත්තනාට පරිසම්පාද ධර්මයන් වල සම්දේශනා කියන පස්සලා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන කොටස තමයි මේ දක්වා විස්තර කරන්නේ. අද මේ සත්‍යයෙන් පැත්ත මේ අධ්‍යයනය බලාපොරොත්තු වෙන ලබන්නේ අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංකාර නිරෝධා විඥාන නිරෝධා විඥාන නිරෝධා සංයෝග නිරෝධා මේ කරන්නේ තමයි අමාරුම කාර්යය. ප්‍රතිසම්පාදයේ තියෙන ගාමිණීම කොටස තමයි තියෙන්නේ. එතකොට මෙතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කලින් කියන අවිද්‍යාව නිසා සංස්කාර වෙන සංස්කාර නිසා විඥානය වෙන විඥානය නිසා නාම රූප වෙන කියන කතාව. අවිද්‍යාව නිරුද්ධකේ මේ සංස්කාර නිරුද්ධේ නම් අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධේ සංඛාර නිරෝධා විඥාන නිරෝධා සංස්කාර නිරුද්ධේ නම් විඥාන නිරෝධේ නම් විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥාන නිරෝධේ නාම රූප ධර්මයන් නිරුද්ධේ නම් සංස්කාර පාදේ සම්මත කරගන්නතේ ඒක අවිද්‍යාව කියන කමයන් දැන් ගන්නවා සත්‍ය විශ්වාසයෙන් නම් පිළිලා පැහැදිලිව පොඩ්ඩක් නැතිකම බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා තමයි අවිද්‍යාව විස්තර කරන්නේ. එතන මේ අවිද්‍යාව පාදක කරලා සංස්කාර ධර්ම කුසල කුසල කර්ම සංස්කාර ධර්ම රැස් කරනවා. මේක කුසල කුසල කර්ම සංස්කාර කියන වචනේ වෙනුවට බුදුරජාණන් වහන්සේ කාය සංඛාර වචේ සංඛාර කියන සංඛාර කියන වචන තුනක් පාවිච්චි කරලා තිබෙනවා. එතනින් අදහස් කරන්නේ යම් කිසි කුසල අකුසල කර්ම කරන විට සිදු කරන ලබන කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කියන එක. වචන වල වෙනසක් තිබුණාට අර්ථයේ කිසිම වෙනසක් නැහැ. එතකොට අවිද්‍යාව කියන එක අවිද්‍යාව තුන සංස්කාර ලෝක සත්‍ය ඒ ආකාරයෙන් කුසල අකුසල කර්ම රැස් කරනවා. අවිද්‍යාව කියන්නේ ඇත්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ නැදක්ම කියන එක වුණා. ඒක වඩා ගැඹීර වූ කරුණ ප්‍රායෝගික වශයෙන් අවිද්‍යාව තුළ අන්තර්ගත වන බව දැනගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවිද්‍යාව තුළ ලෝක සත්‍ය අවිද්‍යාව නිසා මේ අවිද්‍යාව නිසා ලෝක සත්‍ය දන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් කියලා. සාමාන්‍යයෙන් දුකක් වශයෙන් තේරුම් අරගෙන තිබුණා මේ පංචස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුකක්මයි මෙතන දුකක් කර වෙන කිසිවක් නැහැ කියන එක. ඒ සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. මෙතන දුකක්මයි දුකක් කර වෙන දෙයක් නැහැ කියන අවබෝධය යම් කිසි කෙනෙකුගේ කොටසකට තියෙනවා නම් එතන සම්මාදිට්ඨිය සංඝෝගයේ සිදුවන පහළ වෙනා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. දුක්ඛ මේ උප්පජ්ජමාන උප්පන්නතේ දුක්ඛමාන දුක්ඛ නිරුද්ධමාන නිරුද්ධති කියන කාමකදී විචිකිච්ඡති එයා ජීවිතය දක්වලා තියෙනවා. ඒක ගැන කිසිම සංකල්පයක් මොකක්වත් නැහැ. සමන්තම අපරපච්චානාමය වශයෙන් අනුහයගේ අසන්නතු සමාධියම ධර්ම බවට පත් වෙනවා. එක්තාවතාවකෝ පච්චාන සම්මාදිට්ඨියෝති දෙකම තම දේශනත සම්මාදිට්ඨිය පිළිචාරණය කියලා එහෙම දක්වපු සූත්‍රය තියෙනවා. එතකොට මේ දුක ගැන හරි අවබෝධයක් නැතිකම නිසා පංචස්කන්ධ ලෝකය පවත්වාගෙන යාමට තියෙන ප්‍රේතකතල ආශාවක් ඇති වෙනවා. එනම් මේ පසුව මේ භවයෙන් පසුව තවත් භවයක ජීවත් වීමට ඒ වගේම මේ භවයේ මේ මරණ මොහොත දක්වා මේ පංචස්කන්ධ ධර්මයන් පවත්වාගෙන යාමට ආශාවක් ඇති වෙනවා. ඒ ආශාව තණ්හාවෙන්, දික්කෙන්, මායෙන් මිදෙන්න. ඒ කියන්නේ තණ්හාවෙන් වෙන්නත් පුළුවන් නැත්නම් වැරදි මනෝමය කියන වැරදි දෘෂ්ටියකින් වෙන්නත් පුළුවන්, මානයකින් වෙන්නත් පුළුවන්. ඔක්කොම එකවටකින් කියන සංග්‍රහයෙන් වෙන්නත් පුළුවන්. කැමැත්ත නිසා එතකොට මේ දුක්ඛ සත්‍ය හරියට දන්නකෙකුට මුළු විශ්වයම මේ පංචස්කන්ධ ධර්ම කොතනක වුණත් දේපාන් වශයෙන් දුක්ඛ සත්‍යයක් කියලා තේරෙනවා නම් මේ දුක්ඛ සත්‍ය පවත්වාගෙන යන්නට කැමැත්තක් ඇති වෙනවා. ඒක කෙනෙක් පළකිරීමක් වෙන්දිලාවක් ඇති වෙනවා. විරාගයක් නාමයක් ඇති වෙනවා. එම්බින්දන්තෝ විරාජිත විරාගාමකට කියලා බුදුහාම ප්‍රදක්ෂානේ කලකිරීම ඇති වෙනකොට තමයි නොයල්ම ඇති වෙන නොයල්ම ඇති වෙනකොට තමයි සංස්කන්ධ ධර්ම අතහරින්න පුළුවන්. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් නැතිකම දුක්ඛ යඥාන අවිද්‍යාවේ කොටසක්. මේක ප්‍රධාන වශයෙන්ම අවිද්‍යා පත්‍ය සංඛාරා වීමට හේතුන කරුණ. එතකොට අවිද්‍යාව දුක්ඛ සමුදය සත්‍ය ලෝක සත්‍ය දැනෙන්නේ. දුක්ඛ සමුදය සත්‍ය කියනකොට අවිද්‍යාව හෝ සංහාව හෝ කවස්කරණ කර කියන්නට පුළුවන්. ඒක කියන දේහම නරඹන සිටීම නෙවෙයි මෙතන දුක්ඛ සමුදය සත්‍ය දැනෙන්නේ කියන එක අදහස් කරන ලබන්නේ. සමස්තම පැහැදිලිව අවබෝධයෙන් කෙනෙක් සත්‍යක වශයෙන් දකින්නේ මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුක සංදේශයක් කියන්නේ. අර කලින් දැක්කේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්මම දුක්ඛ සත්‍යයක් කියන. මේකේ දකින්නේ මේ පංචස්කන්ධයේ පැවැත්මමයි දුක්ඛ සමුදය සත්‍ය වෙන දෙයක් නෙවෙයි. මොකද මේ පංචස්කන්ධ ධර්මයන් පවතින තාක්කල් තමයි ලෝකේ ධම්පා දුක් වෙනවා නම් දුක් ඇතිවෙනවා. මේ දුක් ඔක්කොම පංචස්කන්ධ ලෝකයේ තුල වෙන වෙන තැනකට. ඒ වගේම දුක් පහළ වෙන ස්ථානයේ දුක් ඇති කරන ලබන ස්ථානය මේ පංචස්කන්ධ රෝග. ඒක නිසාමයි දුක් සමුදය සත්‍යමයි පංචස්කන්ධ ධර්ම. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බෑ සංහාව කියන්නේ නම් පංචස්කන්ධය දැක්කම පරිවිද්‍යාව කියන්නේ පංචස්කන්ධ දාගෙන පංචස්කන්ධය දැක්කම මේ ඔක්කොම දුක් සමුදය සත්‍ය වශයෙන් ක්‍රියාත්මක කරන ධර්මතාවය. ඉතින් මේ පංචස්කන්ධය ඒකාන්ත වශයෙන් දුක් සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්නට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට බැහැකි අවිද්‍යාව කියනවා. ඒක නිසා එතන දුක්ඛ සම්බේධඥානම් කියන දුක්ඛ සම්බේධන නඳන්කම තිබෙනවා. ඒ අවිද්‍යාව ලෝක සත්‍යයේ ඉස්සන තියෙනවා. මම මේ කතා කරන්නේ යන්නේ අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධෝ කියන එක කියන්නේ. එතකොට දුක්ඛ නිරෝධ සත්‍ය ලෝක සත්‍ය දන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ ඒකාන්ත වශයෙන් නෙවෙයි. එවන දකින්නට නම් අද්දුම වශයෙන් සෝවාන්වත් වෙනම බල සමාධිය සමාධිනාය නිවන කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒකම සකදාගාමී අනාගාමී ආදී මාර්ග ඵල ලබන්න ඕනේ. ඒ අයවත් දන්නේ නිරෝධ සත්‍ය ඒකේ දැනුම මට්ටම දැනගන්න සම්පූර්ණ සම්පූර්ණ වශයෙන්. රහත්ෝකනේ පමණයි දුක්ඛ සත්‍ය හේද සීලම් දන්නේ. ඒක කියන අදහස් කරන්නේ අර සෝන සකදා ගන්න අනාගාමීත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දැකලා නැහැ නුවණ දන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ නිවන දැනගෙන සිටියට නැවත නැවත උපදින ශක්තිය ඇතිවෙන දෙයක් මොකද දුක්ඛ නිරෝධයේ සම්පූර්ණ ප්‍රකාරයෙන්ම අවබෝධය නැති නිසා. මෙතන දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද කියන්නේ පවත්තන් දුක්ඛම පවත්තන් සුඛං කියන තැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන තැන කියන පරිදි මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නොපැවතීම යම් තැනක තියෙනවා නම් ඒකයි දුක්ඛ නිරෝධ සත්‍යය කියලා ඒකට තේරුම් ගන්න බෑ. සෝමංගක බෑ සකදාගාමන ඥානගාමන බෑ. ගැන නිවන ආශාද කරයි නිවන සීමාසෝ නිදී. ඒක වෙනම දෙයක්. නමුත් ඒක තේරෙන්නේ නිවන සහිතවය. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම යනතා කුදුරට පවතිනවා නම් මේ කාලුදුරට දුක තිබෙනවා. ඒ නිසා දුක නැති කිරීම කියන්නේ ඒ කාන්තාවසෙන් පංචස්කන්ධ ධර්මයන්ගේ නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ කොහොමදක්වත් ඇතිවෙන්නේ සම්පූර්ණ නිවිලා. එහෙම නිවීමකට පස්සේ නැත්නම් දුක්ඛ නිරෝධයක් සදාකාලික වශයෙන් ඇති වෙන දුක්ඛ නිරෝධයක් එහෙම ගන්න දෙන්නට බෑ. ඒ කියන්නේ බුදියලගේ කියත් කායික දුක් විඳින්නට වෙනවා. සාතිපාසා දුක් විඳින්නට වෙනවා. ඒවා මානසිකවම බලපාන්න කියන එක වෙනම කරුණක්. ඒක රෝමෝදීමේ දුක් කියලා. එතන ජාතකරහතන් වහන්සේලා ඒ කාලේ දුමාදුන කාලේ දුක ඉවසන්නට බැරුව බෙල්ල කපාගෙන මැරිච්ච අවස්ථා සීදීනාන් කරගත්ත අවස්ථා දක්වා තිබෙනවා සංහා රෝමෝදිකාම රෝවක්කලිලා නොවැන්න. ඒක වෙනම සූත්‍රවල තේමීම දක්වා තිබෙනවා. එතකොට මොන තාක්ෂණත් ඒ දුක ශාරීරික දුක තිබෙනවා මානසික දුක් නැති වෙනවා දුක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙන එක ඒ වගේම ඒ කියන්නේ අපමණ දේනෝක්වත් දුකක් නැතුව නැත්තටම නැති වෙන එක මේ දුක නැතිවීම සදාකාලික වෙනවා කවදාවත් අල්ප මාත්‍රයක දුකක්වත් නැවත නූපදීමටවත් අවස්ථාවක් යම් කිසි ඉලක්ක කලේකම මෙතන අනිත් සම්පූර්ණයෙන්ම දෙන්නම්. ඒවා දුක සම්පූර්ණයෙන් දුක කරා ගන්නට බෑ. මොකද නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පංචස්කන්ධයේ ප්‍රවත්ම තියෙන සංස්කම් ඒක නඩත්තු කරන්න ඕන කවන්නට ඕන පොවන්නට ඕන දෙකේ දෙන්නට ඕන ඉතරවට පත් වෙන වැඩි සමහර දුක් ඇති වෙනවා සාපේක්ෂ දුක් ඇති වෙනවා ඒක කාකාර දුක් වෙනවා මරණ දුක පවා මොකද මහරහතන් වහන්සේලා මිනිස්සු 500 දෙනෙක් පොළොව 500 දෙනෙක් කාලා බහලා ආරම්භන ඇටපට කුඩු වෙනකන් ගහලා අන්නේ පස්සට බලන්න යන්න තියෙන කර්ම. ඉතින් හිතලා බලන්න ඇටපට කුඩු වෙනකන් අකල්ලට බලන කර්මයට ඇටකට පුළුවන් කියලා දක්වලා තියෙන පොතම අපිට මේ පොඩි අතපාරයට ගැටුවක් යන්තම් ඉදිරියටවත් සම් කැමල් පොලිස්තරන් දුකක් තියෙන පොලිස්තරන් නම් විශාල දුකක් ඒ විදිහට අත්දකින්න ඇති කියලා කල්පනා කරලා මේ දුක තියෙනවා. පංචස්කන්ධ ධර්මයේ පවතින තාක්කල්. එතකොට රහත් වෙච්චිනාට පමණයි තේරෙන්නේ මේ පංචස්කන්ධයේ නොපැවතීම තියෙනවා නම් ඒ තමයි දුක්ඛ නිරෝධය. එතකොට දුක්ඛ නිරෝධයේ පැවැත්ම ගුවන් සහසෝ පැවැත්ම ගුවන්නේ අත්දක්නා සෝවාන් සකදාගාමී අනාගාමී ඒ වගේම රහත් වෙච්ච කෙනෙකු ඒ අත්දකින්නේ පංචස්කන්ධ ලෝකයේ තුන දැන් රූපස්කන්ධයක් තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා මේ සංයන්ගේ ප්‍රවැත්මන ඒකාන්ත වශයෙන් දුක්ඛ නිරෝධය නැති තැනමයි නිරෝධය මොකද නැති තැනමයි හොඳ තියෙන ඒ දුක්ඛ නිරෝධය ගැන අවබෝධයක් සාමාන්‍ය කෙනෙකුට අත්දැකීම ලැබෙනවා. අන්නේ අන්‍යකම තියෙනවා. දුක්ඛ නිරෝධය ගැන ඥානං කියනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන දැනුමක් නැහැ මොකටද කියන්නේ. ඒ කොහොමද කියන දුක්ඛ නිරෝධය දැකලා තියෙන්නේ? මේ මම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩලා තියෙන්නේ. සකදාගාමී අනාගාමී කියන එහෙම වඩලා තියෙන්නේ. සහත්ත්වයෙන් කියන බදලා තියෙන දුක් නිරෝධාමයේ ප්‍රතිපදාව ආදර්ශාන් සමාධි. සහත්ත්වයෙන් කියන දුක් නිරෝධාමයේ ප්‍රතිපදාව කියන්නේ ආදර්ශාන් සමාධියේ ආගස්ථාන මාර්ගයේ රහත් වීම දක්වා නිවන් අවබෝධ කිරීමට තියෙන පිළිවෙත් පොර පිළිවෙත් මාර්ගය නම් කෙසේ කෙරෙනවා මහත්මානං නිරෝධකාරය දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන ඒක මහත්මයි දුක්ඛ නිරෝධ ගාමී පරිපදාව. ඒක නිසා තමයි නැවත දුකක් නැති නොවන ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් පමණක් වුණාසේ නියවටමන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ඉගෙන කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමී පරිපදාව කියන්නේ අවස්ථාවකමදී දුක්ඛ නිරෝධ සත්‍යය ඒ දුක් නිරෝධ සත්‍ය වෙන කෙනෙකුට දුක් නිරෝධ ගන්න ප්‍රතිඵලාවන සත්‍යයක්. මේක සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම දකින්නට බැරි දෙයක්. දකින්නට බැරි දෙයක් නිසා ඒ දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය අසපරි දන්න. ඉන්නේ මේ අවිද්‍යාවක් කියන අතනකදී. දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව අඥානයි. ඊළඟට මේ ලෝක සත්‍ය සාත්‍යක නැති සෑම කෙනෙක් මෙතන මම කියලා කෙනෙක් හිතෙනවා කියන හැඟීමක් හදලා සිටිනවා. මම කියන හැඟීම තිබෙනවා. මේ මානං අතිමානං කියලා දක්වන තියෙන අස්මාන විස්තර කරනකොට. මම කියන කෙනෙක් සිටිනවා කියන මේ සක්කායදී කියන එකක් කතා කරනවා. සක්කායදී කියන්නේ ආත්මයක් තියෙන පංචස්කන්ධ ලෝකෙ තුළ තියෙන එතකොට මේ මම කියන කෙනෙක් සිටිනවා කියන හැඟීම ගහක් වෙන කිසිම කෙනෙක් ඒක නිසා මම කියන හැඟීම යතුව කටයුතු කියන්නේ අවිද්‍යාව ඕන්ගේ කොටසට. ඒ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙනවා. ඒක අමතරව මාත්‍රේ කෙනෙකුට පමණයි මේ ලෝකයේ සියලුම දේවල් නිවන සහිතව සිතින් සැකසට අයින් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. අනිත් සෑම කෙනෙක්ම පාදාන කරන අල්ලන ගාන නිවනකට විතරපත් කරගන්න පුළුවන් තුනම පලසම්මාසයෙන් අනේ මේක සත්‍යයි සත්‍යයි කියලා මේක මොනවාලාම සුවයක් කියලා ඒක තේරෙනවා. තමන්ගේ ඡන්දයක් කැමැත්තක් තියෙනවා. යාන්තෝ ඉඳගෙන මොකක් ඡන්දයක් කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක පවා අතහරින්නට පුළුවන් සත්‍යයක් සහසෝ නැති නැති කෙනෙකුට සාහනය නොවෙච්ච කෙනෙකුට කවදාවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන නිබ්බාන නම් විනන්දති කියලා. නිබ්බානේ උඹලා ආස්වාද කරන්න අභිනන්දනය කරන සඳහන් හොඳයි හොඳයි ලක්ෂණයි කියලා. මේ කියලා සත්‍යවත් කියලා ඒක ආස්වාද කරනවා. ඒකයි කියන්නේ අභිනන්දති අභිවාදකයන් දෝසාති කියලා වචන තුනක් තියෙනවා. ඒ තමයි අභිනන්දති නිබ්බාන නම් අභිනන්දති නිබ්බානේ අභිනන්දනය කරන්නේ. මේක කියනකොට ආමුදුක පංච දෙනෙක් ලෝක දේශනා කරේ ආමුදුක පංච දෙනා මේ ධර්මය අහලා බුදුහන්සේගේ ධර්මයට නොසපත කරා. ඒකදේ සූත්‍රපදකේම එකම අවස්ථාවක් තියෙන බුදුහන් ලෝකරාජ ධර්මයේ දේශනා කරලා පස්සේ ආමුදුක නොසපත ප්‍රශ්නා මෙතන තමයි ඒක කරන්නේ. ඒකෙන් ඒකත් ඒක කරන්නවත් නොසපතට හේතු වෙන කාරණා. ඒකට ඒක එමනම් මිනිසුන්ට තේරුම් ගන්න සියල්ලම අත්හැරීමේ කියන අත්හැරීමෙන් ලැබෙන සුවය. ඒක දන්නේ ඒ සම්මුතිය විද්‍යාව සම්මුතිය පිටතට තියෙන ඒක පිටතට තියෙන. මේවා සතරාවි සත්‍ය ධර්මයට ධර්මයේ විස්තර කරනකොට කියන කරුණ නෙවෙයි ඒක අමතරව තියෙන දුක. ඉතින් අර නම් කෙනෙකුට අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා සිටිනවා නම් නිවන සහිත මේ ඔක්කොම දේවල් අත්හරින්නට පුළුවන්. අතහැරලා සිත පවත්වන බංකාශයෙන් දෙන්නවත් පවත්වා පවතින සාමත්ම ශීලෙන් දෙන්නවත් පවත්වන පවත්වන කල්පිතපත් කරන්න පුළුවන්. ඒකම වෙනකොට තමයි තේරෙනවා. ඉරණකට තේරෙනවා. මුළු ලෝකයේ කිසිම දෙයක් කෙරෙහි මගේ සිත තුළ දැන් සංහාවක් තියෙනක දැන් සංහාව අශේෂණාගෙන දෝෂාවෝ පැතිස්සමු. සංහාවේ සමාසයක් වත් නැතුව මෙතන නිරුද්ධ වෙනවා මොකද කිසිම දෙයක් නැතුව ඔක්කොම කරලා. එතකොට මේ සංසිඳන දෙයක් ඒකත් පවතින එක දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් කියලා දැකලා අත්හරින්න අත්හරිනවා. ඒක නිරුත්යෙන් නැතිව සමහර පස්සේ පවතින නිසා ඒක පිළිවත් හැලීමක් නෑ මොන විශේෂයෙන්ම තියෙන සෑම ධර්මයක් තුළින්ම සම් ධර්මයක් කෙරෙන්න සිත නිදහස් වෙනවා. අයින් වෙනකොට මේ ලෝකයේ කිසිම දෙයක් කෙරේ කිසිම දන්නවා නෑ කියලා ඒ අවබෝධයේ පැහැදිලි වෙනවා නම් එවැනි අවබෝධයක් අනුකම්පාවෙන් ලබන්න බෑ ඒ අවිද්‍යාවන් ලෝකපත්‍යක් මොකක්ද මොකද මේ සියලුම ධර්මයන් වෙනස්කල්පයෙන් නිවීමක් සම්පූර්ණ අතහැරීමක් ඒ ආකාරයෙන් දකින පුද්ගලයාට පැහැදිලිව තේරෙනවා මගේ සිත තුළ කිසිම අල්ලා ගැනීමක් නෑ අල්ලා ගන්න දෙයක් නෑ අල්ලගන්න අල්ලගන්න එක දෙයක් තියෙනවා උපාදාන කරන්න දෙයක් තියෙනවා එතන මුළු විශ්වයම සමන්ගේ පන්තස්කන්ධ ලෝකයක් සහිත ජීවනක් සහිත ඔක්කොම දේවල් අතහැරෙන්න පස්සේ උපාදාන සම්පූර්ණ වෙනවා ඒක පැහැදිලිව තමයි මතක් කරන්නේ ඒක අත්දකින්නට ඒක දකින්නට එවැනි සත්‍යයකට පත්න වූ කෙනෙකුට සුවපත් මේ අවිද්‍යාව ලෝක සත්‍යයේ සුබඳව තියෙනවා. එතකොට මේ අන්තිම විතරෝනේ සිනුම් දෙකේ මාත්‍රක් නෙමෙයි කියන්නේ සද්දේ සිනුම් දෙකේ මාත්‍රක් තියෙනවා දැක්කත් නැතිවත්. මේක තමයි පවතින එකම දුක්ඛ සත්‍ය මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා. අන්තිමේ දුක්ඛ සත්‍යයට දුක්ඛ සමුදය සත්‍ය අන්තිම අවස්ථාව මේකයි කියලා දකින්නට පුළුවන් ආකාරයක් තියෙනවා ඒකත් පිටපත් මේවා නැතිවෙන්න බෑ. මේ දුක් දුක් හා දුක් සමුදය පිළිබඳ අවිද්‍යාවක් තමයි මේක අන්තිම වශයෙන් පවතිනවා ඒ අන්තිම හිතනවා සත්‍යය තමන්ගේ ජීවිතයේ තමන්ගේ ඉස්සරහට ගෙනාගේ කයි කියන කාරණේ කියන සැලසුම. කර්මයේ කරන කල්පයේ කියන යථාර්ථ පිළිකාරකයේ ඒ වගේම රූපස්කන්ධයේ පැවැත්මට හේතු යම් කරුණකින් සියලුම කරුණු මත ඒ කරලා පාදන සම්මතන අතීතයේ ක්‍රම ලද පෙර භවයේදී ප්‍රතිසංවිධනද කර්ම සත්‍ය ඒ මතයෙන් මේ කර්ම ශක්තිය ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදයක් සත්‍යයක් කියලා ලෝක සත්‍යයක සාමාන්‍ය ලෝකයක් ගන්න දකින්නේ යනවා. දුක්ඛ සංගේ සත්‍ය වශයෙන් කර්මයේ ක්‍රියාත්මක වෙලා මේ දුක්ඛ ස්කන්ධේ ගන්ත කළා. අවිද්‍යාව ප්‍රත්‍ය සංඛාර සංඛාර පත්‍ය ඉන්නා දිනාන්ත මේ දුක්ඛ සත්‍යම දැන් දුක්ඛ සංවේ සත්‍යයක් බවට පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වෙනවා නේද කියන කවුද? දකින්නට සාමාන්‍ය ලෝක සත්‍යයක් දැනෙනවා. එතකොට මේ කර්ම සත්‍යම සුද්ධ වීමක් හෝ සේනතු ජීවිතයේ පැවැත්මට හේතු පාදක වන ආවර කරුණක් හෝ නිරුද්ධ වීමක් මේ දෙකම නිවි යනවා කියන එක දකින්නට පුළුවන් කමක් නැහැ ඒ නිදි අනිත් ලෝකෙ කිසිමකට. ඒ අවිද්‍යාවත් ඉගෙන ලෝක සත්‍යයේ සිදුවන ක්‍රියාත්මක කරනවා. එතකොට මෙතෙන්දී මේ සියලුම ධර්මයන් සියල්ලම සිතින් අතහැරලා සියල්ලම කෙරේ කියන දෙයෙන් උපාදාන මම කියන හැටියෙන් අවිද්‍යාව ආදී ධර්ම අතහැරලා පවතින ධර්මයන්ගේ පැවැත්ම ධම්තනක නැති යනවා. එතනමයි සාන්ත එතනමයි ප්‍රණීත මේක නැති යාමමයි දුක්ඛ රෝග සත්‍ය කියලා. එවැනි කෙනෙක් අත්දකිනවා ඒකේ අත්දකින්න නැති කිසි කෙනෙකුට දුක්ඛ රෝග සත්‍ය මෙතනයි කියලා දකින්න බෑ. ඒ අවිද්‍යාව සිදුවෙන්නේ. එතකොට මේ විදිහට මේ ඔක්කොම ධර්ම යම් මගේ මරණයෙන් පසු ඒ දැනත්තාගේ මරණයෙන් පසු ඒ කියන්නේ කාර්යයන්වලට වීම හෝ ජීවිත ශක්තියෙන් දෙන නිසා මේවා සාභාරක වශයෙන් ලෝකයේ හංසයෙන් මරණයටපත් වෙනවා ඒ වගේම මේකත් නියත වශයෙන් මරණයටපත් වෙනවා මේ නිවෙනකොටම කර්ම ශක්තියක් පසුපසින් නැති නිසා ලෝකයේ කිසි කෙනෙක් කිසිවක් අල්ලාගෙන නැති නිසා ඒකත් අමතරව විශේෂයෙන්ම දක්නා ලෝකයේ කුණිතනක කවරෙක් කියලා කියනවා මොනවද මේ මොන ප්‍රශ්නයක් කියලා ඉදලා සෑම සැනම මේ නාම ධර්ම ප්‍රතිසන්දි විඥානය යනවා ඒක සංවිඥාන සංකූලව නාමස්කන්ධ සහ රූපස්කන්ධ පහළ වෙනවා පාටික වශයෙන් කවර ආකාරයකින් හෝ විශ්වාසකම මේ ඔක්කොම මම මගේ කියලා අල්ලාගෙන මුළු විශ්වයේම සත්‍යය ඉන්න මේක කොයිතරම් අවිද්‍යාවක්ද කියලා දකිනවා සියලු ප්‍රඥාව කියන ඒක දකින්න කියන්නේ කියන දාපත සාමාන්‍ය සත්‍යයක එතකොට ඒ කුජලයන් දැනගන්නවා තේනවා මේ සියලුම ධර්මයන් මේ ආකාරයෙන් හරදී යනකොට අර විදියට මුළු විශ්වයම අත්කින් අත්හැරෙන්න විශ්වයේ කිසිමකනේ අන්න ප්‍රතිසන්දේ ඥානයේ දෙන්නකට කිසිම දෙයක් නැහැ. ඒ ප්‍රතිසන්දේ ඥානයේ දෙන්නට පස්තිම ක්‍රියාත්මක වෙන්නතු කර්ණ ශක්තිය ආදී ධර්ම කිසිවක් නැහැ. මේක පහලක් වෙනවා කියන නිවනකොටම ධාතිය සේවනා කියන ධාති කියලා ඒක දක්වන්නට පුළුවන් කිසිම සමාජයක් නැහැ එතකොට මේ අවිද්‍යාවක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව මේ ආකාරයේ සිදුතුල ප්‍රාත්මක වෙන විට ලෝක සත්‍යය කාන්ත ක්‍රියාත්මකව ක්‍රියාත්මකව ඉස්ලාක්ෂ සම්මස්තන උපාදාන කරනවා මගේ කියන ඔක්කොම දේවල් කරනවා. මේ පුද්ගලයාට පැහැදිලිවම පේනවා අර කාම ප්‍රහායයෙන් සූර්යයේ තියෙන මාත්‍රය පසුබ යතුරුකෙන්නේදී මතු පිටින් නැකන්නාසේ පුරසන්නේ මනසාදී ධර්මයන් තියෙනවා රූප ශබ්ද කාන්ද රස පොට්ටම්බාදී බාහිර ආගම රූප පවතින මේ අරමුණු සහ ඉන්ද්‍රිය සංඥා සම්බන්ධ වීම තුළින් විඥාන සංඥා තියෙනවා සංස්කාර සංඥා තියෙනවා ඒකට අනුකූලව රූපස්කන්ධය පවතින මේවා උදේ සංකල්පයක් ලක්වනවා. චක්කවිච්ඡේදයේ පස්චම පංචස්කන්ධ ධර්මයන්. අත්‍යවශ්‍යම නැති නැති යන ඒක ප්‍රතිතරම් නම් අල්ලාහත් එක පස්චම මොනකමද කියනකමද ඒක පස්චම මොනකමද කියලා එහෙම කෙනෙක් දකිනවා ඒක දකින්නට සාමාන්‍යයි. එනිකෙනෙක් දකිනවා මේ සංසාරේ අසීමිත කාලයක් පුරා ඉපදී ඉපදී නැගි නැගි නැගි නැගි ආසතුන් සතුන් දෙවියා මේ සුදු ධර්මයේ සුළුනාකාසි ගම්බීර ධර්මයේ අවබෝධ කරගන්නට නොහැකි නිසා අන්න ඕක දකින්න ඒක දකින්න සාමාන්‍ය කෙනෙකුට මේ ආකාරයෙන් අවිද්‍යාව කෙනෙකුට ප්‍රත්‍යාත්මක වෙන නිසා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාරස මේ අවිද්‍යාව සම්පූර්ණ මනමුද්ද විලාසයේ එදින පුණාම එකවර සිදුවන ධම්මතාවයක් නෙවේ සෝවාන් වෙනකොට සංස්කාරයක් තමයි අවිද්‍යාව නිරුද්ධනා නිකන් සක්කායදිට පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇති කියලා හිතාගෙන ගම් කිසි කෙනෙක් මේ සිත තුළ අවිද්‍යාවක් තිබුණා නම් ඒ අවිද්‍යාව නිරුද්ධ අවිද්‍යාව කියන එක තමයි සිත තුළ පවස්නාව ධර්මයක් බාහිර ලෝකෙට ධර්මයක් නෙවෙයි. ඒ සාමාන්‍ය මිනිස්සු අවිද්‍යාව කියනකොට මතක් දෙකාරයෙන්නේ අවිද්‍යාව කියනකොට මේ මහා බලපතල කියනවා ඒ බලන්න බැරි කියනවා මේක තමයි බාහිරවලින් සිතට බලපතල කියන දෙයක් ආදී වශයෙන් ඒකම තමයි සාමාන්‍ය කෙනෙකුට ඒක අවබෝධ වෙන්නේ. නමුත් අවිද්‍යාව කියන්නේ තමයි සිතට තියෙන සිතේ පවස්නාව නැත්නම් සැලැස්සේ ගයින් කරන්න පුළුවන් නැත්නම් ගන්න බෑ. මොනවාද මොනකොට සක්කාය දිට්ඨිය පිටුම් කරන විද්‍යාවක් තියෙනවා කියන්නේ. සකසාගාම වෙනකොට ඕලානික වශයෙන් කාමරාග ප්‍රතිගතින සංගෝල ධර්මයන් තුළින් සිදුවන කායික වාචික මානසික ආදී ධර්මයන් සිදු කරන අන්තිම අනිත්‍යාවක් තියෙනවා නම් ඒ ඕලාරික කාමරාග පටික පැතිකරන ලබන විද්‍යාව නිරුද්ධ කරන නිදෙන්න. අනාගාමී වන තත්ත්වයට පත්වන සියුම් වශයෙන් අනුසංගත වශයෙන් නැතින කාමරාගේ පටික. කාමරාග පටික අංශය සම්පූර්ණ නිරුද්ධ වෙන ඒ කාමරාග පටික අංශයේ සිතතර ප්‍රාර්ථනා සියුම් ප්‍රතිපාදකෝ අවිස්ථාව සිදු වෙනවා. රහත් වෙනකොට රූපරාම රූපරාම මානසච්ඡා විද්‍යාසින් සංගෝය ධම්ම පහන වෙන ඒ සංගෝය ධම්ම ඇතිකර දීපෝ විද්‍යාව සම්පූර්ණ නිරුද්ධනා සංකාමතර අවිද්‍යාව නිරුද්ධවන මනස කියලා කෙනෙක් කියන දර්ශනය ඉගෙන ගන්න තාක්කයි ඒකෙන් මොකද ඒකනේ භවනා කරනකොට මුළු දෙක්ෂම සම්පූර්ණ ශූන්‍ය තත්ත්වයකට පස්සට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ඥාන වශයෙන් පුළුවන් ඒක දකිනකොට මොකද මේ ශේෂ්ම රූප ධර්මයක් අරමුණු කරන්න තමයි භාවනා කරන්නේ තමයි. ඒකත් දැනුම මාත්‍යක් පමණ පවත්නා මේ දැනුම මාත්‍ය දිනතුන් ආස්පස්ම මේ ලෝකයේ කිසිම කෙනෙක් කිසිම සත්‍යයක් නැතුව කිසිම ආත්මයක් ලෝක අද්දන්නේ. ඒකත් සමාජයේ හැදෙන ලෝකයේ නේ සමා මේ ලෝකයේ කිසිමකට අයත් නෑ මේ ලෝකයේ බාහිර කිසිම සමාගයක් නෑ බාහිර කිසිම කොට සමා කිසිම නෑ දැකස සම්බන්ධකමක් නෑ. මේ ආකාරයෙන් මේ පරම කෝෂවලින් අපි දකිනකොට ඔළු විශ්වයේම තියෙන රූප ධර්මයන්ගේ නිරවශේෂ නිරෝධයකොත් නාම ධර්මයන්ගේ නිරවශේෂ නිරෝධයකොත් දකින කෙනාගේ සිත තුළ සර්ව සම්පූර්ණ ශූන්‍යත්වයක් තිබෙනවා. ඒ ශූන්‍යත්වයේ තිබෙන ස්කන්ධ ධර්මයන් අයින් කළාට පසුව අත්මාන නිරෝධය අනුගමනය. අනිවාර්ය විරුද්ධ ඔකනාට තියෙනවා අනිත්‍යන්දෝධා සංඛාරන්දෝධෝ කියනපත්. අයිත්‍යන් හොඳට පස්ව සංස්කාර වෙද්දේමා ඒ කියන්නේ විමුක්ත සිතක් උදා වෙනවා. විමුක්ත සිතන්නේ රහත්ෝ වෙනකේ ගැඹුරින් පවත්නා සියුම් දැනීම මාත්‍රයක් මනසේ හිතේ ඔලේ ක්‍රියාත්මක වෙන්නේ ඒ සිතේ තීක්ෂණ පාඩුවේ කණිම පැතිරෙනවා. කිසිම දෙයක් හිතන්නට බෑ කිසිම අරමුණක් ගන්නට බෑ කිසිම අරමුණක් ඇත්තෙත් නෑ කිසිම කුසලයක් ගන්නට බෑ අකුසලයක් ගන්නට බෑ මොන අරමුණක්වත් ඒකෙන් හිතන්නවත් නෑ පුදුෂයන් දැනීම තමයි මුළු විශ්වයම ඈතට දෙයක් කිසිම දුකක් දැනෙන්නේ නෑ සැපක් දැනෙන්නේ නෑ මොකක්වත් ඒක කිසිම බලපෑමක් කරන්නට සමස්තයක් මේ විශ්වයම ඒකෙන් දැනෙන මේකට තමයි අපස්පාවචේතෝ විමුක්තිය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒකට තමයි විමුක්තියට විමෝචන සිද්ධාන්තය වශයෙන් බුද්ධහමදරක් තමයි. ඒකට තමයි බුදුහමදෝ අනිදක්ෂණ විඥානයේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න බැරිඥානය ඒක තමයි බුදුහමදෝ අත්‍යකිත විඥානය වශයෙන් දක්වන කිසි දෙයක තේරුම් නැති විඥානය ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සබ්බතෝ බබන් කියන වචනේ ප්‍රකාශ කරන හැම අත්‍යකින්ම ස්වභාවෝ සබ්දයේ කියලා දක්වන්නේ. මේකට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ පබස්සලම දම් දෙකේ සිස්සන්නේ කිතමහන්නේ සකස්සාවේ. අන්තිකෝවල බන්තිය පස්සේ සිය පස්සේ සම්බාරෝ පස්සේ සම්මයන් තුළින් මේක බැසියා. සිතියා. ඉතින් මේක පොත්පත් දක්වන බහාවලට කියලා සම්පූර්ණ විශේෂ සිහිනවල. මනුෂ්‍ය ලෝකයේ තියෙන දෙවියෝ ඉතල සිටින පහලට පවාන්න සිට කුසල් ගන්නත් පුළුවන් අපිට ගන්නත් පුළුවන් ඒකක් මනුෂ්‍ය දෙවියෝ ඔබේ නරකයන් වලත් උපදිනවා. ඒගොල්ලන්ගේ බහන කිසි අපාසුකදී සංකේඥාන තමයි. ඒගොල්ලන් සම්බවන්නේ සිතක් අපේ කියනත් බහන සිතක් තියෙනවා. සංකප්පයන් බහන සිතක් තියෙනවා. ඕකේ තිබහසම් බහන. එන්න මේ පස්සේ තමයි අර අන්තිම සමයේ පිටාටේ තමයි පබස්සන ධම්ම කියන කෙනෙක් බුදුහාමුදුරුවෝ මොන්තරේ මේ විවිධ ආකාරයේ විවිධ වචන මේ පස්සේ මොනවා හරි කරනවා. මේක පිටකනාට පැහැදිලිව පේන සමාජ වෛද්‍යා මුස්ලිම් විනෝද නිසා කිසිම සංස්කාරයක් දෙයක් ඇතුළේ නැති බවන්නදක් කොහොමද මොකක්දද මම කියනවා මම කියනවා මෙවර කියනවා මෙවර උසස් කියනවා බුදුහාමුදුරුවෝ කියනවා ධර්මයේ කියනවා සංඝයාට මොකක්වත් ඒකට කිච්චු කරන්න ගවන්නේ කොටසට ප්‍රත්‍යක්ෂ දෙන්නා ජීවන දැනීමක් වශයෙන් පවතින සත්‍යයක් පමණයි. ඒක සිතන්නට කියන්නේ මොකක්වත් ඒක බුදුහාමුදුරන්ගත් උපදේශයේ දක්වන මෙමෙහි සිතක් ඇතිවනාගේ මේකේ අරමුණ මොකක්ද කියලා. දෙවියෝ මහාදේවත් සත්‍යයදී දුක සියලුම සත්‍ය සිතුවත් ඒක දකින්නට බැහැ. මොකද මේක දෙයක් දකින්නට පාස්වත් කරනවා. ඒකයි. එතකොට මේකද තේන පුද්ගලයාට පැහැදිලිවම තමන්ටම තේන කිසිම සංස්කාරයක් මේ සිත තුළ ජනිත කරන්නේ නැහැ. ඒ සිතම තමන්ගේම පිළිසිතු සංසිඳුගේ සීල ස්කන්ධය බවට මේ බාහිර ලෝකයේ සීලේ ගැන ලෝකයට පෙන්වන බඳන කායික වශයෙන් සංවරේලා වාචික වශයෙන් සංවරේලා මානසික වශයෙන් සංවරේලා වූ වූ කරන්නේ මේ සිතේ තියෙන ආකාරයට නම් ගන්න. ඒකම සංකීර්ණ සිරස්තම් ගන්නවා. බාහිර ලෝකයේ සමාධිය වඩන්න යනවා ධ්‍යාන වඩන්න යනවා උත්සාහ කරනවා සමාධිය. මේකම යොමු සාන්ත සමාධියක් බවට පත් වෙන සංකීර්ණ සමාධිය. කඩුප්පස්සද්ධි සමාධිය කියනවා. අර කඩුප්පස්සද්ධි කියන එක බලන්න. මේ සිතම මහා ප්‍රඥා සංගයක් තමයි පටිච්චසමුප්පාද ප්‍රඥා කියන தත්ත්වයට වාසය. මේකම පටිච්චසමුප්පාද සංසදේ කියනමුත් පටිච්චසමුප්පාද විමුක්තියට පත් වෙනවා. මේකේ ස්කන්ධ ධර්ම හතරක් එකක් බවට පත් වෙනවා සාමාන්‍ය සුන්දරීමක් වශයෙන් මේක ප්‍රාත්මක වෙනවා. මෙන්න මේ தත්යේ ඇති පුද්ගලයාට තේ ඉදිකා මරණ බාධක සමාගයේ සිට කිසිම සංස්කාරයක් මේක තුළින් නම් කවදාවත් ඇතිවන්නේ නැහැ මේක නැසෙන පවතින සංකල්පයි අපෝක්ෂය අපෝක්ෂය කිසි දෙයක් මේක අල්ලන්න නිසා සියල්ලන්ගේම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ ඉන්න නැත්නම් ඔක්කොගේම නිපස්සලා කියන ස්වාමීක විමුක්තයි විමුක්තයි ඒක කිසිම සංස්කාරයක් නිසා අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ යන මෙන්නයි කියලා. එහෙම කෙනෙකුට දකින්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන කාර්යයක් දකින්න පුළුවන්කමක් නැහැ. තේරුම් ගන්නකත් පුළුවන්කමක් නැහැ. හරියටම මේකයි කියලා. මොකද අවදාව ජීවිතෙන් මම දැකපු නැති දෙයක් ගැන අවබෝධයක් ඇති කරගන්නට හැකියාවක් නැති. එතකොට මේ පුද්ගලයාට පහදිනවා කියන තමන්ගේ චිතදලා විද්‍යාව වෙන සංස්කාරයේ දැයි කියලා. මේ සංස්කාර ධර්මය අන්තිමට තුලේ සත්‍යයේ මරණ මොහොතේදී සම්පූර්ණයෙන්ම මේ කයෙන් නියාම තුළින් හෝ කර්ම ශක්තිය නියාම තුළින් නිවෙනවා නැගෙනකොට නැවත ගැටගැසීමක් නැති ආකාරයෙන් පහළක් වෙනවා කියන නියම එතකොටම Tamanට දෙන සංස්කාර නෝදා විඥානයට උදව් කියලා. සංස්කාර නිරුද්ධ නිසා නැවත නැවත උපදවන ලබන විඥානය සම්පූර්ණ නිරුද්ධ වෙනවා කියන එහෙම කියන කාරණේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සීනා ධාතේ සංගම කරන කපන් කරන යනවා කරන කතාව ප්‍රධානාතිය ඔය කුමාර සූත්‍රයේ ඔයසත් බස්නාර පස්සේ මගේ තාත්තේ සියලු වුණා කලින් දෙයක් කළා අය කරන්නට දෙයක් නෑ. දක්මතාවී ජීවිතය ගත කරන්න ඕන කියලා ප්‍රධානාති දැනගන්න. තමන්ම පස්සට දැනගන්න. එතන බොරුවට හත් තියෙන රවුන්ඩාවක් දැනගන්න. ඒක ඇත්තටම කියන්නේ තමයි බලන්න. එතකොට ඇහැ පිළිගන්න තමයි අවබෝධ වෙනවා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධ. එතනින් අවබෝධ වෙනකොටම තේරෙනවා බුදුහාමුදුරුවෝ පරිසම්පාදයේ අන්තිම දේශය. යෝනිසස්ස දුක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මෙලෙසින් තමයි මේ දුක්ඛස්කන්ධය නිරුද්ධවන්නේ කියලා. එවනතන පෙන්නේ කියලා දක්න ඒඥා කිසි කෙනෙක් දුක්ඛ නිරෝධයක් නෑ. සැබෑ දුක්ඛ නිරෝධය කියන්නේ මේකමයි මේක හැර වෙන කිසිම කෙනෙක් මේ දුක සම්පූර්ණ වශයෙන් සදාකාලිකව නිරුද්ධ කරන්න බැරි බව දන්නවා. එතන තමයි පුත්‍ර වේදේ පිළිවන් පැහැදිලි අවබෝධය තියෙන්නේ. එතකොට එයාට සංස්කාරන දෝෂයෙන් විඥානයේ බුද්ධියම දක්නේ නිසා ඊට පස්සේ තියෙන පසුව තියෙන ලබන සම්පාද ධර්මයන්ගේ නිරෝධය අමුතුවෙන් කියන්නට හිතන්නට දෙයක් නැති බව අවබෝධ වෙනවා. මොකද හේතුව අපි තමයි දෙයක් හඳතාවල් පස්සේන වූ බාලා ඒක දෙයක් වෙනම ආවද ඒක දෙන්නදලා මේක කරස්තර තමයි තමයි ඒක එතකොට ඒ මේක ප්‍රපාද සංකේය කරගන්න අවශ්‍ය තමයි ඒවා සත්‍යන්නේ විඥානයේ නිරුද්ධුණාට පස්සේ නාම රූප නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ සමායතන නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ පස්සක් නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ වේදනාවක් සංනාවක් උපාදානයක් කර්ම භාවයක් නැවත නැවත ධාතියක් සතර දුක දරා මක්මක පතුනේ කරන්න වෙනවා. අදිස්ස සමුප්පාද ප්‍රතිලෝම වශයෙන් දැක්කෙන එක පැහැදිලිව එතන කාරණේ අත්දකින්න. ඒ එන්නාට අනිත් කොටස එයාට දකින්නට ඕනකමක් නෑ. මොකද මෙතනින් පස්සේ ඔක්කොම වෙලා කියලා දකින්න. එන්න මේ ආකාරයෙන් තමයි පටිච්චසම්පාදයේ ප්‍රතිලෝම පැත්ත වෙන කෙනෙක් අත්දකින්න ලබන්නේ අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ ඉතින් මේක තුළ අනුසුචිතතාවට ඉස්සෝ අනුසුචිත මහරයක් ඇති වෙනවා ඒකම ආවර මහරයක් සිදුපත් කරලා තියෙනවා මේවත් අනුසුචිතෝ යරම දුකම නිදහස් කරන කාර්යකාර මහරයක් පස්සේ ආවෙන ඥානමාන මේක විස්තර එතකොට අන්න ඒ තත්ත්වයේ අත්දකින්නට පුළුවන් වෙන්න ඕන පරිසම්පාදේ මර්ධනය කරන අවබෝධ කරගන්නවා ඔය සත්‍යය හරියට අත්දකින්න කොට තමයි ඕකේ අනිත් පැත්තත් හරියට තියෙනවා. අනිත්‍ය පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන්නේ. නැත්නම් කායික වචනයේ බන්නේ දැක්කා කියලා කිසිසේත්ම කියන්නට පුළුවන් නැහැ. එතකොට ඒ ආකාරයෙන් පරිසම්පාදන්නේ ප්‍රතිලෝම පත්‍ය පිටින්නේ මේක පස්සේ ප්‍රතිලෝම පත්‍ය පිටින්නේ යන දවස් වලට කොහොමද මේක වෙන්නේ නමුත් ඒ අවස්ථාවේ සුදුසු පරිදි අපිට කියනවා. එතකොට අද දක්වන දක්වා කියන්නේ අවිඥාන දෝෂ සංකාර දෝෂ සංස්කාර දෝෂ විඥාන දෝෂ කියන කතාවයි. විශේෂයෙන්ම පෙන්වන්නේ අවිද්‍යාව කියන එක සාමාන්‍ය වශයෙන් මේ සියුම් වශයෙන් කොයි කොයි ආකාරයෙන් සිතන ක්‍රියාත්මක වීම නිසා සංස්කාර ධර්ම ජනිත වෙනවා. ඒ සංස්කාර ධර්ම ජනිත වෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර මංගල කියන මේක දැක්කට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන කාරණේ දකින්නේ ඒක කියනකොට පැහැදිලිවම තේරෙනවා මේ සංඛාර පත්‍ය විඥාන කියන ක්‍රියාත්මක වෙන මොනවද. ඒ කියන්නේ අවිද්‍යාව කියන සංස්කාර සත්‍යසා මනෝමය සම්මත තියෙන අල්ලගෙන තියෙන ලෝකේ ගන්ධයක් තියෙන වගේ ආසාවක් තියෙන දුක්ඛ සත්‍ය දැකලා තියෙන සමුදය සත්‍ය ගන්නේ සත්‍ය වෙනස් නැහැ. අනිත් සියල්ල අතරින් ඉඳලා ඉතින් පරම්පරාවක් ගන්න. ඒක පාඩම මේ බින්දරක් පාඩම මතක දාගෙන ඉන්නවා වගේ නැත්නම් ඒක නිවර දාන්න බෑ. ඒක ගන්න පුළුවන්. ඒක සම්බන්ධ වෙන ඊළඟ පිට කොහේම පහළ වෙනවා. ඒක අල්ලගෙන මේ පන්දර සංදේය අල්ලගෙන සංකාන්තර බලන හරි කොයි බලන හරි පදන්න හදක සංඥාවක් කියන්නේ මේක දකින්න බෑ සාමාන්‍ය ලෝක සත්‍යය. මේ මේ සත්‍ය අවබෝධ කරගන්න අවිඥාන වල සංඛාර වල සංඛාර වල විඥාන වල සම්බන්ධ දකින්න ඕන. නැත්නම් මේක බෑ කියලා කියවද ප්‍රකාශ කරනවා. අවිද්‍යාව තුළ සිං වශයෙන් චිත්ත ප්‍රක්‍රියාත්මක වන විද්‍යාව තුළ කොයි කොයි ආකාරයෙන් මේ කුසල කුසල සංස්කාර නැත්නම් කාරක වාසනාංශ කියලා සංඛාත කුසල කුසල සිදුවන ධර්මතාවය ක්‍රියාත්මක වෙනාදී ඒක ක්‍රියාත්මක නොවන්නේ කොයි ආකාරයෙන්ද එසේ නොවනකොට අවිද්‍යාව නිරුද්ධ කරනකොට සීලසිත එන්දා සිදෙන සංස්කාර දෙයි සංස්කාර දෙති වෙනකොටම නැවත උත්පත්තියක් ඇති නොවන ආකාරයට දකින්න කොහොමද කියන කාරණාව. මේ ධර්මයේ මේක විතරක් භෝජනක් නොවනකට පුළුවන් සමහරට තේරුම් ගන්නවා. විශේෂයෙන්ම සමුදා හොඳවතේ මේ ධර්මයේ මහත් අත්දැකීම් ලැබේවා කියලා ආශිර්වාද කරන මේ දේශනාව මෙන්න කරනවා.